හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් අපේ සුපුරුදු පොදු කමඨාන් සුද්ධ කිරීම වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ආර්දනා කරමු මොකද්ද නම කිව්වේ මතක හිටියේ? ප්‍රියංකා. ප්‍රියංකාට ආර්දනා කරමු. මතක ඉන්නකොට හෙට ඉවරයි වැඩි. ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න 13ක් ලැබිලා තියෙනවා. එකෙන් 12ක්ම කමඨහන් සම්බන්ධව අනිත් එක යෝජනාවක් සම්බන්ධව. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු වරට ආපු කෙනෙක් සක්මන් භාවනාවෙත් වටිනාකම දැනගත්තා. සිතා සිටියේ සක්මන නිදිමත නැති කරගන්න වෑයමක් කියලා. මේ තරම්ම භාවනාව සරල කරලා දිය කරලා ඔබ වහන්සේට මේ පින් පාරමිතා වේවා. සමා වෙනසකට මේ තරම් භාවනා කරලා සරල කරලා දිය කරලා දුන් ඔබ වහන්සේට මේ පින් පාරමිතා වේවා. පළමු දින දෙකේ හුස්ම වදින තැන හොයාගන්න සිතින් යුද්ධ කළා. පසුව මම දැන් මෙතන භාවනාව කළා. එතනින් පෙරහැර දිහා බලා ඉන්න පුළුවන් වුණා. ඉරියව්ව වෙනස් නොකර පැය එකහමාරක් පමණ ඉන්න පුළුවන්. හුස්ම නාසයේ වදින තැන හරියට දැනගන්න හැටි උපදේශයක් දෙනසේක්වා. පපුවේ උස් පහත් වීම ගැන සතියෙන් සිටියා. ටික වේලාවකින් නාසයේ සිට පපුව තෙක් එක දිගට ලණුවක්සේ නාසය සිට පපුව දක්වාත් ආස්වාසය පපුව සිට නාසය දක්වාත් ප්‍රස්වාසය හොඳින් ප්‍රකට වුණා. පපුවට ආස්වාසය ඇදලා ගන්න හැටි ප්‍රකට වුණා. අනිත් දේවල් නැතුව ඒ වගේම සතුටින් ඒ භාවනාවේ යෙදෙනවා. ස්වාමින් වහන්ස වරදක් නම් සමාවී උපදේශ හරි වැරදි පෙන්වා දෙන සේක්වා. ඒ නෑ මේ ඉදිරිපත් කළ දෙන එක හරි <clears throat> සරලයි. නමුතර නාසිකාග්‍රේ ආනාපාන වැටෙන හැටි දැනගන්න තියෙන ආශාව සන්තුෂ්ත කරලා දෙන්නේ කියලා කියනවා. මේක ආශාව විතරක් දකින්න. මට තියෙනවා මෙච්චර ලස්සන භාවනාව යද්දී නාසිකාග්‍රේ බලන් ආසාවක් තියෙනවා. ආනාපානේ බලන් ආසාවක් තියෙනවා. අන්න ඕකෙන් තමයි මේ භාවනාවට හැට කුණ වැටෙනවා වගේ මේ තියෙන දේත් එක්ක යන්නේ නැතුව නොලැබිච්ච මොකක් කරදයක් පතන. ඉතින් එතකොට කිරි කලයයි ගොම කඳුලයි. මේ තියෙන ටික හොඳට ඕම ඇති. මම දැන් මෙතන ඉන්නවා. මට මේ බපුවේ පිම්බීම හැකිලිම පේනවා. ආශස් ප්‍රසාසය ඇද ගන්න හැටි පිට කරන හැටි ඔය ඕනෑටත් වැඩි ඇත්තටම. ඒතිෙද්දිත් ආසාවක් තියෙනවා. මගේ නාසිකාග්‍රේ පේන්නේ ආශස් ප්‍රසාස පේන්නේ ශානේ ආසාව දැක්කනා මේක තමයි අපි කොච්චර දේවල් ලැබුණත් කවදාකවත් ඇති කියන්න දන්නේ නැහැ. කඩේට ගියොත් මොනවාරි තව ගන්න හිතෙනවා. මේක තමයි තණ්හාව කියන්නේ. මේක ප්‍රයෝජනේ සලකලා ගත්තත් වැඩිට මේ ටික ඇති. හොන්දට ඕම ඇති. මමයි කියන්නේ ඇති කියලා. ඒ නිසා මේ ලැබිච්ච දේෙන් සතුටු වෙලා ඒකාරකිට දෙකක් ඉන්නේ. එහෙම නැත්නම් තව හොඳට සක්මන් කරන්න. කරලා බලන්න වැටහෙන දේ කියන්න. මේ නැති දේ ඉල්ලන එක නිසා තමයි නිසා තමයි අපි මේ ඉච්ඡිත ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කර කර රණ්ඩු කර කර ප්‍රේම කර කර මේ ලෝකේ ගැටෙන්නේ. තියෙන දේෙන් සතුටුලා ඉන්නවා නම් ලද දේෙන් සතුටු වීම කියලා ඒ නැත්දන්ටම බුදු වෙලා තියෙන්නේ. දැනටම නිවන් දැකලා තියෙන්නේ. ඉතින් අර පොඩි දේ අතල්ලා දාන්න අතල්ලා දාලා ආසාව බලන්න මට මෙහෙම ආසාවක් තියෙනවා කියලා. ඒක තියෙන එකනේ. එන්න තියෙන එක නෙවෙයි. ඒ ඒකල් වල මේන්ට තියෙන දෙයින් අර ලස්සන රචනේ කක්ක කරලා තියෙනවා. නැත්නම් රචනේ හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම වැඩමුළුවට පැමිණි මුල් දින දෙකේදී පර්යංක භාවනාවේ යෙදෙන විට පැයක කාලයක් තුලදී තුන් හතර වතාවක්ම භාවනාව මදකට නවතා ඇස්හැර නැවත භාවනාවට යොමු වන්නට සිදුවිය. එහෙත් දැන් එක දිගට පෑ භාගයක් පමණ එකම ඉරියව්වේ සිටමින් ආනාපාන සතිය සීකල හැකිය. එහිදී මද වශයෙන් ඊතා සුළු කාලයක් තිස්සේ විසිරීමක් සිදු වුවද ඉක්මනින් නැවත සිත අරමුණ සඳහා යොමු කළ හැකිය. මම දැන් මෙතන ඉන්නවා යනුවෙන් විනාඩි 5ක් පමණ කාලයක් මෙනෙහි කර ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සිත යොමු කළ විට ඊතා ඉක්මනින් ඒකී ක්‍රියාවලිය මනසින් දකි. එය නූලක් එහා මෙහා යන පරිදි දැනේ. තවත් ටික වේලාවක් ගතවන විට ආස්වාස සුසුම් රැල්ල කිසිම රිද්මයක් ගන්නා ගන්නා බවක්ද හඳුනාගත හැකිය. මෙය ඉදිරියට වර්ධනය කර ගැනීම සඳහා උපදේශක් ලබා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වාග්ය උදා වේවා. තෙරුවන් සරණයි. මේක දිගට කිරෙල්ලෙන් තමයි ඔය කලාව අල්ලගන්නේ. ඉස්සලා එක පරියන්ක ඇතුළත හතර සැරයක් නලියනවා, වටපිට බලනවා. ඒවම වෙලා දිගට කෙරුවොත් පේනවා බැලුවත් එච්චර නැතත් එච්චර. ඒකට බලන්න නැතුව ඉන්න පුළුවන්. ඒකට ආස්වාද ප්‍රසවාස පේනවා, ඒකේ සටහන් පේනවා, ඒකේ ආකාර පේනවා. ඕනම දෙයක් නැවත නැවත නැවත නැවත බලන එක කියන්නේ අනුපස්සනාව කියලා අනුපස්සනා කරන්න කරන්න වැඩිපුර තොරතුරු වගේක් ලැබෙනවා. ඒක ලැබෙන්නේ බොහොම බලන බලන වාර ගන්නට සාපේක්ෂව හිමිහිට තමයි ඒ වැඩි තොරතොර දකින්න දකින්න අරමුණ හිතයි දෙක ලං වෙන්න පටන් ගන්නවා. දෙක සුහද වෙන්න පටන් ගන්නවා. ඒ සුහදතාවයේ සඳහා කාලය තමයි අවශ්‍ය කරන්නේ. ඒ වගේම ලෑස්තිලා යන්න ඕනේ සාදර හිතින් යන්න ඕනේ දැන් භාවනා හරි මම පාට වැටලා තියෙන කියන විශ්වාසයෙන් මේ කර දිගට කරන්න කරනකොට ඉස්සරහට හිතා ගන්න බැරි තරම් තොරතුරු එන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි තරම් අරමුණත් එක්ක හිත හාද වෙනවා, මිත්‍ර වෙනවා. ඉතින් ඒකට දැන් ඔය මේ ඇසුර පවත්තන වෙලා මේ දිගට මේ වැඩේ කරගෙන යනකොට ඒ තමයි බලාපොරොත්තු වෙන ප්‍රගතියත් අරමුණ පිළිබඳව විස්තරත් දැක් ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී වාඩි වී මම දැන් මෙතන ඉරියව්ව මෙනෙහි කර බලා සිටිමි. ඉන්පසු කර්මස්ථානය වරහන් ඇතුලේ ආනාපානය හොඳින් වැටහුණි. පෑ භාගයක් පමණ සුසුම් රැල්ල ක්‍රමක්‍රමයෙන් සංසිඳුනි. කිසිම අරුමුණකින් තොරව කය දෙස බලා සිටියෙමි. අධික ලෙස දෙපා වල පැවතුණු වේදනා නොදැනිනි. ශරීරයේ තනින් තන දුක් වේදනා නොවන දැනීම් ඇති වී නැති වී ගියේය. නැවත ආනාපාන අරමුණ මතු වී ඒ දෙස බලා සිටියෙමි. එවිට නැවතත් හුස්ම රැල්ල කය සැහැල්ලු වී පැයකට වැඩි කාලයක් පරයන්කේ සිටිය හැකිය. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී ඔසවනවා, ගෙනියනවා, තබනවා යන අරමුණින් සක්මන් කරමි. සක්මන් කරන අතර සිතුවිලි කරා නොදැනම සිතයයි. ඒ සමගම සිත විසිරුණු බව දැන අරමුණට ගත හැකිය. දකුණ වම වශයෙන් වේගවත්වත් ඔසවනවා ගෙනියනවා තබනවා යන අරමුණින් ඊතා සෙමිනුත් සක්මන් කරමි. ඒ අතර දකුණු පාදය පොළවට තද කරන විට වම් පාදයේ එසවෙන බව දනී. තවද එදිනෙදා කටයුතු වලදී ගමන් කරන විටද දකුණ වම කියා නිතර සිහියට එයි. ඉදිරි භාවනා කටයුතු කර ගැනීමට උපදෙසක් ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලමි. ඔබ වහන්සේට ඉක්මන් භවයකදී නිර්වාණය අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. පරියංගේ තියෙන එක සක්මන්ට ගියාට පස්සේ එක ක්‍රියාකාරකමක් කරන ගම ඇත්තකට අරගෙන අනිකුත් අරමුණු වලටත් විවෘත වෙලා යන්තම් ගැටේ ගහ ගන්න හැටි යන්තම් ජාම බේර ගන්න හැටි තියෙනවා. ඊට පස්සේ ඉදිරියදා ගමනේ ඇවිදින කොටත් මේක ගන්න ගියොත් සක්මන් මලුවක නෙවෙයි ඒකටම සැදී පැහැදී නෑ නම මෙතන ලතෙන්ට යනකොට ඒක සක්මන් කරගන්න ගියාම පේනවා. ඒ ගමනේ යද්දිම භාවනා කුසලකු සිද්ධ වෙනවා. සතියත් ඇති වෙනවා. තමන තමන පියවර දැනගෙන. ඉතින් ඒ අතර වැටදී එදිනදා වැඩවලදී පතුල් වල විතරක් නෙවෙයි අතුල් වලටත් අවධානය යොමු කෙරුවොත් තමයි කල්ලනකොට ඒ අල්ලනදී තියෙන තදකම උණුසුම් ගතිය <clears throat> ගොරෝසු හැල්ල ගතියට හිත යොදනවා නම් මුළු gederම භාවනා මධ්‍යස්ථාන කරගතයි. පැය 24ම භාවනාවක් කරගන්න පුළුවන්. අතුල් බතුල් තමයි ගොඩක් අපේ සංවේදීකම තියෙන්නේ. ඒකට මොකක් ගැටුණත් ඒ ගැටෙන වෙලාවේදී ඒ ගැටීමට ඒ දැනීමට හිත යොදාගෙන ඉන්න පුළුවන් නම් මේ කය පවතින පවතින ආකාරයෙන් උසස්ම කුසලයේ ලෝකේ තියෙන උසස්ම කුසලය කිසිම වියදමකින් නැතුව ලබා ගන්න පුළුවන් ක්‍රමයක් බුදුහාමුදුරුවෝ හොයලා තියෙනවා. ඉතින් මේක තියෙද්දි තමයි අපි මේ මේක එක ಜಾති කර කර එක එක තැන් වලට යමින් පින් කරන්න හදන්නේ. Taman ළඟ තියෙන මේ උපරිම ක්ෂණ සම්පත්තිය පින් කිරීමේ මහිමේ තියෙද්දි අපි බාහිරේ හොයනවා. බාහිරේ හොයන්න කියන හැම කෙනෙක්ම කනකාටුවටපත් වෙලා ඉන්නවා. ස්ථාන හදපු කට්ටියත් කනකාටුලා තියෙනවා. ස්ථාන වලට යන කට්ටියත් කනකාටු වෙලා තියෙනවා. ඒ මොකද මේ බාහිරේ හොයනවා කියන්නේම පවක්. බැරිකමර හෙල් කෙරුවට කමන්නේ නැහැ. මේ මිනිස්සු මෙච්චර ලස්සන අනුත්පත්ලාභයක් හම්බෙලා තියෙදි මේක කෝවිලක් වගේ, මේක දේවාලයක් වගේ, මේක ගන්ධ කිලියක් වගේ ශරීරය හුත්ත පිරිසිදුව තියාගන්න. උත්තට වැඩ ගන්න මේකේ. වැඩේ තියෙන තියෙන විදියට හිත යොදන්න. මේ ගෑනු වුණා, පිළිම වුණා, වයසට ගියා, වයසට ගියේ නැහැ, ලෙඩ වුණා. ඌ ඔක්කොම බොරු කතා. ඒ කොයි එක තේදී සතිය පිළිවෙල. ඒ නිසා ඉදිනදා ජීවිතය අවදිනකොට සතිය ඇල්ලුවා නම් අතු පතුල් වල අතුල් වල තල්ලන්න. අල්ලගෙන බලන්න වෙන්දට වැඩිය දත් මදිනකොට බුරුසු අල්ලගෙන ඉන්න හැටි. මූණ හොදනකොට අතේ වතුර ගෑවෙනකොට දැනෙන්නේ නැහැ. මූණේ දැනෙන්නේ නැහැ. අනිකුත් ඕනේ ක්‍රියාකාරකමක් කරනකොට. ඒකට මේක මෛත්‍රියක් එනවා කයෙන් කවදාකවත් නැති එකක්. එතකොට ඕන කෙනෙකුට ඔයගේ වැඩක් කරගන්න දෙලා නිකන් ඉන්න පුළුවන්. තමන් තමන්ගේ වැඩේ කරගන්න. මොකද මේ මිනිස්සයා සතිය පිහිටවන නම් කතා කරන්න මොකුත් ඕනේ නැහැ. යන්නර්න එකයි තියෙන්නේ. ඒ නිසා මේක පුහු කිරීම සඳහා මේ කෙනාට කියන්න තියෙන්නේ. ඉතින්දා ජීවිතය ඇවිදිනකොට සතිය සක්මනක් වගේ ගන්න පුරුදු කරා නම් පතුල් විතරක් නෙමෙයි අතුල් වලටත් හිත යොදලා හැකිතාක් එහෙම අතුල්පතුල් ගන්න දෙන දැනීම චිත්තක්ෂණ මාත්‍රයෙන් දවසින් දවස වැඩි කරගන්නට ප්‍රයෝගශීලී වෙන්න ඒ වැඩේට අනුග්‍රහ කරන්න කියලා කියයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. මම ඉන්නා ඉරියව්ව වරහන් ඇතුළේ වාඩි වී සිටින කිහිප විටක් මෙනෙහි කරන අතර નિરાයසෙන් નિરાයසෙන් කෙරෙන හුස්ම රැල්ලට සිත යොමු කළෙමි. ආශ්වාසයේ දිග බවද ප්‍රශ්වාසයේ කෙටි බවද වැටහෙන අතර උඩුතොල කෙළවර සීතල යමක් දැවටෙන ආකාරය දැනේ. විනාඩි 10ක් 15ක් අතර කාලයක් බලා සිටිය හැක. ඊට පසු හුස්ම රැල්ල නොදෙනී යයි. හිසේ ගැස්මක් හිස පුරාම ඇතිවේ. ඒ දෙස හොඳින් මෙනෙහි කරන විට එය නැති වී යයි. දන හිසේ වේදනාවක්ද ඒ සමගම ඇතිවේ. එය දෙසද සතියෙන් යුක්තව බලා සිටිමි. එයද ක්‍රමක්‍රමයෙන් තුනී වී යයි. එවිට ශරීරයේ සැහැල්ලු ගතියක් ඇතිවේ. එය පැය භාගයක් පමණ පවතී. එය නැති වී යනවා සමගම අරමුණ මූල කර්මස්ථානයට සිත යොමු වේ. මේ ආකාරයට කිහිප විටක් පරයන්කේදී අත්විඳින්දෙමි. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් පාද දෙක වෙතට සිත යොමු කරගෙන සක්මන් කරන විට දෙපා චලනය වන ආකාරය වැලි පොළොව මත ස්පර්ශය වන ආකාරයත් හොඳින් වැටහේ. යම් වේලාවකදී සිත විසිරී ගියත් නැවත දෙපා වලට සිත යොමු කිරීමට හැක. ඔබ වහන්සේගේ දෙපා නැමෙද උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. මේක පරියන්කේ සක්මණේ දෙකේම හිත පිට ගියාට බය නැතුව ආපහු අරමුණට ගන්න පුළුවන්. ආනපානෙට හෝ සක්මනට කියලා අන්නේ විතරදී බලන්න මේ හිත පිට යෑම ගැන කනගාටුවක් හෝ නැවත ගැනීම ගැන සතුටක් වගේ දෙයකින් හිත හැලහැප්පෙනවද කියලා හැලහැප්පෙනවා නම් ඒක මේ සුමුදු ගමනට බාධායි. ඒ නිසා හිත පිට ගියා කියලා හදාක මොකක්වත් වෙන්නේ නැහැ. ආපහු එනවා. ආවයි කියලා සතුටු වෙන්නත් එපා, පිට ගියා කියලා කනගාටු වෙන්නත් එපා. මේ හිතේ හැටි මෙහෙම තමයි. ඉතින් ආදුනිකයා මේකට වහ කණ්ඩ හදනවා. කිරිමෙල් නඩු දානවා. ඉතු පිට යනවායි කියලා හෝ නැවත එන එක ගැන. මේ දෙකම දිහා බලන ඔය දෙකම මම නෙවෙයි. ඉත පිට යන්නෙත් මගේ ඕනකමට නෙවෙයි. නැවත අප එන්නෙත් මගේ ඕනකමට නෙවෙයි. ආධුනිකයෙක් නම් මගේ ඕනකමට තමයි එන්නේ. නමුත් ඉස්සරහට යනකොට පේනවා මේකට දුක් ගන්න එක නෙමෙයි සංසාරේ කියන්නේ. ඉත පිට යනවා යතුලට එනවා කියලා දුක් ගන්න. ඉතින් මේකේ හිතේ ස්වභාවය කියලා දන්නවනම් ඒ ලොකු සතුටක්. අනාත්ම ගතිය කියන්නේ මේකයි මට ආණ්ඩුමට්ටු කරන්න බෑ කොච්චර නික්ලේශී අරමුණ දුන්නත් මම පිට යනවා. ඊළඟ උත්තරම ගාගෙන අනාගෙන කක්ක කරගන්න. ඊට පස්සේ ආයෙසරෙක් නික්ලේශී අරමුණටත් එනවා. මේක නිකන් යන්න අරිනකෝ. ඒතකොට තේරෙන පටන් අරගනි මේක මිරිකලා අල්ලන්න ගියොත් කරදරයි. මෙතෙන් ආවට පස්සේ යන්න ආරෙද චක්‍ර රාශියක් කරකෙන්න ආන පිට යන්න ආරෙන්න ආයෙන්න ආරෙන්න පිට යන්න ආරෙන්න ආයෙන්න ආරෙන්න මේකට හිත සැලෙනවාද කියලා බලන සැලෙනව නම් භාවිත නැහැ නොසැලෙන මනසක් හැදුණා නම් භාවිත හිතක් කීත හැකි ඕන තැනකට හිත පිට ගියාට ඒක එනවා උතුරු කටර කොච්චර පයින් ගැහුවත් ඒක උතුරට තමයි හැරෙන්නේ භාවිත මනස හැමදාම ආපහු එනවා ඒක එක සැරේ පුරුදු කරන්න ඕන ඊට පස්සේ ඉබේම එන්න පටන් අර ගන්නවා ඉතින් ඒකට පුරුදු කරන්න ඕන ඇත්ත පුරුදු කරාට පස්සේ තේරෙයි ස්වභාවයෙන් උතුරු කටට පයින් ගැහුවා වගේ කැරකිලා එන්නේ උතුරටමයි අන්න ඒක සතුටු වෙලා භාවිත මනසක් ඇති මනසක් කොච්චර සතුටින් ජීවත් වෙනවද කියලා බලන්න අනික මනුස්සයා හැම දෙයකටම පශ්චාත්තාප වෙනවා අල්ලපු ගෙදර මනුස්සයාගේ හිත පිට ගියත් පශ්චාත්තාප වෙනවා තමන්ගේ හිත අල්ලපු ගෙදරට ගියත් අල්ලපු ගෙදර මනුස්සයාගේ හිත පිට ගියත් පශ්චාත්තාප ඒ උදේ ඉඳලා හැන්ද වෙනකන් චෝදනා කර කර ඉන්නවා ඒ මට්ටම කණ්ඩ වෙනවා කවුරු හරි කාලා ඉස්සරහට ගියාට පස්සේ පේනවා මේ හිතේ චාරය ඒක තමයි ඕකට ගණන් ගන්න තු ඉන්නකොට ওই කුක්කගේ ඇතුලේ ලගිනවා බල්ලා මොනවක් කරන්නේ ඉතින් ඒ නිසා ඉස්සරහට කරගෙන යන්න බලන්න. ඒතකොට ඵලයන් කිව්වත් යන්න. ඒක නිසා මේ ටික තේරෙනකන් සෑහෙන ප්‍රයත්නයක් කරන්න. මේ ටික මරණ මොහොතේ කරන්නත් බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්නත් බෑ. වයසට ගියාට පස්සේ කරන්නත් බෑ. ඒ නිසා හයිය ඇති තියෙන වෙලාවේදී මේ පාඩම හිතට අඳුරලා දෙනවනම් ඒක තමයි Taman Tamanට කරන ලොකුම කරුණාව. ඒ නිසා මේක තව ලක්ෂ කෝටි වාරයක් කරලා ඒක සහවුරු වෙන්න අරින්න හිත පිට ගියාට ඒකත් මම නෙවෙයි හිත ඇතුළට ආවට ඒකත් මම නෙවෙයි මේක දිහා බැලීම තමයි විපස්සනාව කියන්නේ නොසැලෙන මනසකින් තාදී මනසකින් මේක දිහා බලනින්න එච්චරයි කියලා ගරු ස්වාමින් වහන්සේ මම පර්යංක භාවනාවේ යෙදෙන විට මේ දින කීපෙම බෙල්ලේ අමාරුව නිසා මට භාවනාවට සිත යොමුවන්නේ නැති නිසා දුකෙනුයි සිටියේ. එහෙත් අද උදේ පර්යංක භාවනාව සුසුම් රැල්ල දෙස පැයක් පමණ කාලයක් යෙදී සිටියා. එම කාලය තුල කලින් මෙන් බෙල්ලේ වේදනාවක් දැනුනේ නැත. ගරු ස්වාමින් වහන්ස මට ආනාපාන සති භාවනාව වර්ධනය කර ගැනීම සඳහා උපදෙසක් ලබා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සාසනික කාර්යයන් කර ගැනීම සඳහා චිරජීවනයේ සහ නිරෝගී භාවය ලැබේවා. කකුල් තුනේ කනප්පුවක් ආයේ කාරණා තුනක් කියනවා බෙල්ලියමට සබහාන කරන්න බෑ. අද බහන කරන බෙල්ලියමාර තිබුණේ මං ආනපාන කරන්නේ කොහොමද කියලා. මට තේරෙන්නේ මේ කාරණා තුනේ කිසිම සම්බන්ධයක්. ඉඳ ගන්නකොට දැනෙන්නේ බෙල්ලියමාරු නම් බෙල්ලියමාරුත් එක්ක යන්නේ ඉස්සරහට ඉවරයි. බෙල්ලියමාරු භාවනා කරගන්න තියෙන. ඒක නිකන් ගෙට ආපු සිරිදෙව්දුවා. බෙල්ලියමාරු ජීදි සත්‍යමත් වෙන්න එපයි කියන්න බෑනේ. නොවි නැහැ. බිල්ලියමාරුව පෙනෙපෙනේ. ඒක ඒකම කර්මස්ථානයක් කරගත්තාම මොකට ආනපානයක් හොයන්නේ. ඉතින් ඒ නිසා මේ ඒකත් වෙලා තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ මොන අරමුණේද කියලා ලියලත් නැහැ. භාවනා කරනකොට බිල්ලියමාරු නැති උනායි කියලා තියෙනවා. මම කියන්නේ බිල්ලියමාරු තියෙනවා ඒකමයි කර්මස්ථාන. ඒක ගණ්ඩ අරගෙන බලන්න බිල්ලියමාරු ආපුවම පිටපලයන් කිව්වත් හිත පිට යන්නේ. එතකොට තව ඒව හොයන්න යන්න එපා. ඒ නිසා මේ ඉදිරිපත් කිරීම මේ බොහොම අතන මෙතන ටික් කීපයක් තියලා තියෙන මිසක ඉරක් ගහලා නැහැ තේරෙන්නේ නැහැ ලියලා තියෙන රචනේ. නමුත් ආරක්ෂා සාහිත්‍ය කීත හැකි මේ නැති ආහනපානයක් ගැන කලබල වෙන්න එපා. වාඩි වෙච්චාම බෙල්ලේ නම් අමාරු දෙන්නේ බෙල්ලත් එක්ක කරගෙන වෙන තැනක නම් කැක්කමක් තියෙන පිපුරුමක් තියෙන ඒකත් එක්ක භාවනා කරන්න. එතකොට හොඳට මතක තියාගන්න ඔය බෙල්ල එකක්ම ආවේ නැහැ කියන්නේ ඒ සුව වෙන්න පටන් අරගෙන ඒක. බෙල්ලෙටම හිත දාන්න. නැත්නම් ඒක සුව වෙන්න පටන් ගත්තාම වේදනාවක් නැති වෙනවා. එතකොට නම් ඔන්න කයිදී බැලුවට කමන්නේ ආනපානදී බැලුවට කමන්නේ නැත්තම් මේ ඔක්කොම අල්ලපනල්ල තියේදී කලබලේ තියේදී ඇවිස්සලා තියෙන වෙලාවේ ආනපන හොයන්න යන්න හේතුවක් වැටෙන්නේ නැහැ ලියුමේ හැටියට ඒ නිසා වේදනාවම අරමුණු කරගෙන ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනා වැඩමුළුවට සහභාගී වූ මුල් දින දෙකේදී සක්මන් භාවනාවේදී හෝ පර්යංක භාවනාවේදී විශේෂ අත්දැකීමක් නොලැබුණ නමුත් තුන්වන දින සවස පර්යංක භාවනාවේදී සුන්දර අත්දැකීමක් ලබා ගතිමි. එය මෙසේය. ඊටමත් කල්පනාකාරීව සතිය පිහිටුවාගෙන සක්මන් භාවනාව කිරීමෙන් අනතුරුව පර්යංක භාවනාවට වාඩි වුනේමි. මූල කර්මස්ථානයෙන් ස්ථානෙන් පිට සිත විසිරී යා නොදී ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල දෙසම හිත පිහිටුවාගෙන භාවනා කරගෙන යෑමේදී හුස්ම රැල්ල ක්‍රමයෙන් ලිහිල්වන්ට විය. ආනාපාන නිමිත්තද ක්‍රමයෙන් අප්‍රකට වී ගොස් නාස් සිදුරු වලින් හුස්ම රැල්ල ඇතුල්වන බවක් හෝ පිටවන බවක් හෝ කොහෙත්ම නොදැනෙන තත්වයකටපත් උනේමි. එහෙත් මූල කර්මස්ථානය තුලම සිත පිහිටවාගෙන සිටියෙමි. විනාඩි කිහිපයකට වරක් දිග හුස්මක්ගෙන පිටකිරීම හා ලාවට දැනෙන කුස පිම්බීම හැකිලිම පමණක් දැනෙන්නට විය. මේ වන විට මා තුළ තිබුණ කායික වේදනා සියල්ල පහව ගොස්ය. මට බලවත් ප්‍රීතියක් දැනෙන්නට විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනා වැඩපිළිවෙල දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඉක්මන් භවනයේ භවයකදී නිවන් දොරට විවෘත වේවා. මේ සුන්දර අත්දැකීම නැති වුණත්, කය වේදනාව නැති වුණත් මුල් දවස් දෙක තමයි හොඳම දවස් දෙක. කිසියම් බලාපොරොත්තුවකුත් නැහැ. හරියන්නේ නැතත් භාවනා කරලා දිනවා. ඔච්චර තමයි වැඳිය යුතු තැන. ওই සුන්දර දේවල් දකිනකොට භාවනා කරනවා කියන එක තියෙනවා. කොයි මිනිහත් කරනවානේ. මොනවත් නැහැ. අන්න කත්ත පහක වැඩක් නැහැ. ඔය නිකම්ම නිකන් ඉනවා ඒත් භාවනා කරනවා. මේක තමයි දෙයියන්වත් හොයාගන්න බෑ කියලා කියන්නේ. බ්‍රහ්මයෙන්ටවත් හොයන්න බලුවේ මේ යක්ෂයා මොකට භාවනා කරනවද කියලා. සුන්දර දේවල් දකින්නකොට නම් වේදනාවක් නැතිකොට නම් භාවනා කරනවා කියන එක බොන මිනිහත් ඕක තමයි ටිකක් බොන්නේ ආයේ වෙන නිකන් බොනව නෙවෙයිනේ. වීවට පස්සේ සූත්‍ය ආවට පස්සේ ටිකක් ඉන්නව ජොලියේ. ඒකට පොනේ ගන්න දෙයක් ඇයි? මේ කිසිම දෙයක් නැතුව භවනා කරන එක විතර මේ ලෝකෙට තේරෙන්නේ නැති දෙයක්. ඒ නිසා එකක් මතක තියාගන්න කිසිම ප්‍රතිඵලයක් ලැබුණොත් අපි පස්සට යනවා. කිසිම ප්‍රතිඵලයක් නැහැ ඒත් කරන. ඒතර දෙයියෝ වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසත්තම යස්ස තේනාවි යානාමි යම්පිනිසාය ජහයති ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා එයා භාවනා කරන්නේ මොකටද කියලා මට අල්ලන්න බෑ දෙයියෝ අඳින්නේ ඒකට යමක් පිටිපස්සේ යන මනුස්සයා තමයි ආර්ථිකය කියන්නේ ඉල්ලුම සැපම මේකෙන් තමයි අපි නාස්ති වෙලා තියෙන්නේ මේ වගේ උත්තම දෙයක් කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒ ශ්‍රද්ධාව කඩා ගන්න නැහැ, ඒ සීලය කඩා ගන්න නැහැ, ඒ සතිය කඩා ගන්න නැති යනකොට ඕම වෙනවා. ඒ නිසා මේකේ ওই සුන්දර දේවත් ওই කය වේදනාපිකේවත් ගන්න දෙයක් නැහැ. මල් පූජා කරලා වඳින්න වටින්නේ මොකක්වත් නැතුව දවස් දෙක කරලා තියෙනවා. මායයටත් අහුවෙන්නේ නැහැ. හතුරට අහුවෙන්නේ නැහැ, මිතුරට අහුවෙන්නේ නැහැ. Tamanට අහුවෙන්නේ නැහැ. ඒ වුණාට කරනවා. මේක තමයි බුදුහාමුදුර අපිට පුරුදු කරලා තියෙන මේ ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය කක්කා. අසුචි. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. අර්ථයක් පිණිස වැඩ කරන මිනිස්සු අසුචි. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්‍යා කාරණාවක් නැතුව කරන දේ දිගට කරන ඒ කල්යාණ මිත්‍යා හරීම දුර්ලභයි. භජନ୍ତି සේවନ୍ତି ච කාරණාත් අපි කවුරුට ඇසුරු කරනවා ඇසුරු කරන්නේ තුගෙන් කුට්ටිය කඩා ගන්න තමයි. කාරණාවට තමයි. ඉතින් මේ ඔක්කොම ජීති බුදුහාමර කියන ඔය ටික හොඳ කැලේට යන්නේ කියලා. මිනිස්සු ඇසුරු කරන්නේ, වැඩ කටයුතු කරන්නේ මොනවා හරි හම්බ වෙනකන්. මුන්නවක්වත්ම බලාපොරොත්තුවක් නැතුව කරනවා කියලා හිතන්න. ඒක තමයි පරම සුන්දර දේ. ඒක පැත්තක. ඒක තමයි ආධ්‍යාත්මති ඉහළම දේ. ඒකට දෙයියෝ වඳිනවලු බ්‍රහ්මයෝ වඳිනවලු මේ මාසේ නිතිපතා ඒ කටයුත්ත කරනවා හරියට නිකන් මේ රාජකාරියක් කරනවා වගේ. බිස්නස් එකක් කරනවා. කිසියම් දෙයක් අපේක්ෂා කරන්නේ මේක හිතා ගන්න බෑ. ওই ගතිය හිතේ තියෙනවා කාගෙත් තියෙනවා. හොඳට මතක තියලා බලන්න තමන් යමක් හම්බ කිරීම සඳහා පිටිපස්සේ වැඩ කරනවා නම් මීයා කඩන්නේ අතලේ කණ්ඩායි කියලා කක්කා. එච්චරයි කියන්නේ. කෙලස් මායя. නේ මොනව හම්බුනන්නටත් කරනවා. නිජපතා කරනවා. කරනකොට තමයි තේරෙනවා ඇතුළේ ඉන්න දෙයියොත් නැගිටලා එනවා, බ්‍රහ්මයන් නැගිටලා එනවා, බුදුහාමුදුරුවෝ නැගිටලා එනවා, ධර්මයන් නැගිටලා එනවා. තමන් දන්න මේ දේ කරන්නේ මම සද්ධාවේ, මේ දේ කරන්නේ මම සීලේ කේන්දර, මේ දේ කරන්නේ සතියේ. ඒ නිසා මේ දවස් තුනේම පළවෙනි දවස් දෙකට තමයි මල් පූජා කරන්න ඕනේ. ආනිත් එක මොනවා ඉතින් අපි සුන්දර අත්දැකීම් වෙනකොට ඒක කරනවා කියන කහන දෙයක් නෑ නිසා මම බලාපොරොත්තු වෙන්න ඇත්තේ වෙන එකක් වෙන්න ඇති මට තේරෙනවා. නමුත් මගෙන් කියවෙන්නේ මෙහෙම දේවල් තමයි. දැන් එහෙම දේ කියවෙනවා එන්න එන්න වැඩි. ඉස්සෙල්ලා මේ කට්ටිය එන්න අනේ භාවනා කරන්න සෝක් කියලා කියනවා. දැන් කියනවා භාවනා කරත් එකයි නැතත් එකයි හිත කරදර ගන්න එපා. කරගෙන යන්න දිගටම කැමති නම් ඔකට භාවනාව කියන්න කැමති නම් සතිය කියන්න පුරුදු වුණාට පස්සේ තේනවා අපිව නලවන්න පිනවන්න රන් මිනි මුතු වලින් බෑ ඇලේ දොලේ ගංගාවේ දිය ඇලේ මගේ හිත නෑ මම භාවනා කරා මොකා මොන මොන හැමදැම්මත් කන්නේ මොකද කාටවත් තේරෙන්නේ නැහැ මේ නිසා මේ නිතිපතා භාවනා කරන්න මොකටද කියන්නේ ඒ නිසා භාවනා කරනවා පෙන්නන්නත් ඒවා ඒ නිසා මුල් දවස් දෙක නැවත දිගටම ලැබේවා කියලා අපි යනවා ඉස්සරහට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම අවුරුදු කීපයක සිට භාවනා කරමි. මීත්‍රිගල නිස්සරණ වනයේ භාවනා වැඩසටහනට සහභාගී වූ පළවෙනි අවස්ථාවයි. ඔබ වහන්සේගේ ආරණ්‍යයෙන් පිට පවත්වන වැඩසටහනකට සහභාගී වී සක්මන් භාවනාවේ යෙදුනද වැඩි වේලාවක් සක්මන් භාවනාවේ යෙදුනේ මේ වැඩසටහනේදීය. සක්මන් භාවනාවේදී වම දකුණ කියා හෝ ඔසවමි තබමි කියා හෝ මෙනෙහි කරමි. එම අරමුණෙහි බොහෝ වේලාවක් සිත තබාගත හැක. අරමුණෙන් පිටට සිත ගියහොත් එවලේම එය දැනගෙන භාවනාව අරමුණ භාවනා අරමුණට සිත යොමු කරගත හැක. එලෙස සක්මන් භාවනාව කරන විට ආස්වාස ප්‍රස්වාස වාතය නාස්පුඩු දෙක දෙක මැද වැදෙන බව ප්‍රකටව පෙනේ. කකුල ඔසවන තබන බවද ආස්වාස ප්‍රස්වාස වාතයේද එක විට නිරීක්ෂණය කළ හැක. වරහන් ඇතුලේ ඔසවන විට ආස්වාස වාතයේද තබන විට ප්‍රස්වාස වාතයේද පර්යංක භාවනාවේදීද ආස්වාස ප්‍රස්වාස වාතයේ නාස්පුඩු දෙක මැද හොඳින් වැදෙන බව පෙනේ. නාස්පුඩු දෙක මැද එම ස්ථානයේ බොහෝ වේලාවක් සිත තබාගත හැකිය. ඊයේ සවස ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේදී දේශනා කළ අයුරින් උදෑසන භාවනාවට වාඩි වූ විට මේ පැය තුලදීම භාවනාව සමුද්ධිමත් වේවායි අදිෂ්ඨාන කොට විතක්ක ਵਿਚාර නොමැතිව වරහන් ඇතුලේ ආස්වාස ප්‍රස්වාස යයි නොසිතා හුස්ම වැදෙන තැනට සිත යොමාගෙන සිටියෙමි. හුස්ම වැදෙන බව දැනුනිමි. හුස්ම තුනී වී යන බවද දැනුනෙමි. එම පැය තුලම එකම ඉරියව්වෙන් නොසෙල්වී ප්‍රීති සුඛ ඒකාග්‍රතාවෙන් සිටියෙමි. ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටියෙමි. සියලු දේ අනිත්‍ය නිසා ඇලීමක් නොමැතිව බලා සිටියෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේද පූර්ණ සත්‍ය අවබෝධයේද ලැබේවා. භාවනාවේ වැඩි දියුණුව සඳහා උපදේශයක් ලබා දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. මේ විදිහට භාවනාවට අනුග්‍රහ කරන්නට ඉගෙන ගන්න හරියන වෙලාවෙන් තමයි ගොඩක් කලට අපි කාරණා කන්න ඉගෙන ගන්න නිමිටි ගන්නෙ. නමුත් වැරදින දෙයක් නැතුව හරියෑමක් කවදාකවත් වෙන්නේ නැහැ. ඒචය වර්ධින වෙලාවේ පාවා දෙන්නේ නැතුව දිගට කෙරුවොත් ඒක ඒ විතරක් තිබුණත් ඇති. ඊට පස්සේ තමයි අර අවශ්‍ය කරුණු සපයා දීමට අපි සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේක ගොඩාක් වැඩිලා ගිහලා හරියනවා. ආයෙ ගොඩක් වැඩිලා ගිහලා හරියනවා. මෙහෙම මෙහෙම තමයි මේ කියන්නේ. ඒ නිසා උනට වැඩිය අධික සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්නත් එපා. මේ විදිහට යනකොට අර වරදුණයි කියලා කාලසටහන කඩන්න එපා. ගත්ත අදිෂ්ඨාන දිගට කරගෙන යන්න. ඒකට ස්වභාව ධර්මයක් බයයි. ඒ නිසා අනුග්‍රහ කිරීම යම් වෙලාවක සාර්ථක වෙච්ච ලාවිදී Tamanට කියන්න පුළුවන් නම් මේකට ආසන්නෙන් බලපෑවේ ආවල් දෙයි කියලා අන්න ඒ ටික නැවත නැවත අහිංසකව සපෙලා දෙන්න හැබැයි ප්‍රතිඵල අපේක්ෂාව කියලා තියෙන විදිහට බැඳෙන්නේ නැතුව දිගට ගියොත් ඔයගේ වෙන්න වෙන්න වෙන්න අදිෂ්ඨාන ශක්තිය සහ චිත්ත ශක්තිය වැඩෙන පටන් අරගන්නවා ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි මට පර්යංක භාවනාවේදී ඉක්මනින්ම වාගේ හුස්ම රැල්ලට සිත පිහිටුවා ගත හැකිය ආස්වාසය හා ප්‍රස්වාසයේ දිග කෙටි බවද ක්‍රමෙන් හුස්ම සංසිඳෙන බවද හඳුනාගත හැකිය. ඊට පසුව නින්දට වැටුණාක් මෙන් කිසිවක් නොතේරී පවතී. නැවතත් එකවරම ඇහැරුණාසේ වෙයි. එවිට නැවතත් කයට හෝ හුස්ම සිත පිහිටුවා ගත්ෙමි. ইহත අවස්ථාවය සැබෑවටම නිින්ද යාමක්ද නොදනිමි. සමූහ පරයන්ක භාවනාවේදී පැයක මුළු කාලයම ගත කළ හැකි නමුත් අනෙක් භාවනා අවස්ථාවලදී විනාඩි කිහිපයකදී සිත විසිරෙන්නට වෙයි. විශේෂයෙන්ම උදෑසන කාලයේදී භාවනා කරන විට හුස්ම රැල්ලට සිත පිහිටුවාගෙන සිටියද කය එහෙට මෙහෙට පැද්දෙන බව දැනේ. ඒ తත්වය නතර කර ගැනීමට යෑම නිසා සිත විසිරෙයි. හොඳින් භාවනාව කරගෙන යවන අවස්ථාවල කයේ නොයෙකුත් වේදනා කැක්කුම් අපහසුතා දැනුණද විඳ දරා සිටිය හැකි තත්වයක් පවතී. සක්මන් භාවනාවේදීද මුලින් ඔසවමි ගෙන යමි තබමි ලෙසට ලෙස পায়ට සිත පිහිටුවමි. පසුව සිතින්ම අරමුණ අරමුණු කරගෙන සක්මනෙහි යෙදෙමි. සක්මනෙහි යෙදෙන අතර සිත විසිරේ. වරහන් ඇතුලේ ඔබ වහන්සේ ධර්මදේශනාවේදී හඳුන්වා දුන් ආකාරයට මගේ සිත විසිරෙන්නේ සිතුවිලි අරමුණු ඔස්සේ බව මට දැන් වැටහේ. නැවත සක්මනට සිත පිහිටුවා ගැනීමටද මට පුළුවන්. එහෙත් නිතර නිතර සිත විසිරීම සිදුවේ. gedaradi එදිනෙදා කටයුතු සිදු කරන අතර අකුසල සිතුවිල්ලක් සිතට නැගුණු වෙලාවට එයද හඳුනාගෙන අකුසලයේ කුසලයට හරවා ගන්නට උත්සාහ කරමි. දිනපතා ධර්මදේශනාවලට සවන් දීම හා හැකි හැම විටම දහම් පොත්පත් කියවීමට යොමු වී ඇත්තෙමි. එහෙත් මම නිතර භාවනා කිරීමට නම් යොමු වී නැත්තෙමි. වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ගැනීමේ අරමුණ මට ඇත. මගේ භාවනා ක්‍රමයේ අඩුපාඩු පෙන්වා දෙන මෙන්ද භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන මෙන්ද ඊතා ගෞරවයෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිර්වාණ ශක්තිය ලැබේවායි පතමි. මේක තියෙන්නේ සාමූහික භාවනාවේදී හරියනවා අනික් වෙලාවට හරියන්නේ නැහැ. ඒ වගේම කියලා තියෙනවා භාවනාවේ එච්චරම පෙළඹෙන්නේ නැහැ කියලා ඒ නිසා පුළුවන් තරම් නිතර භාවනා කරන කණ්ඩායමක් එක ගතකරනද කතකලි වෙලා ඒ කණ්ඩායමත් එක්ක නිතිපතා භාවනාවට බැරිමුට ඔය පොත් කියවන බණ ඇහිල්ල එච්චරම අවශ්‍ය වෙන්නේ යම් මට්ටමකට භාවනා ආවට පස්සේ ඒක අහක දාන කියන එක නෙවෙයි තියෙන්නේ නමුත් ඒ පොත් කියවන එක නම් ආසාවෙන් අල්ලලා යනවා එතකොට භාවනා කරන්න නැතුව යනවා ඒ නිසා පළාතේ Taman ඉන්න හරියේ භාවනා කරන කණ්ඩායමක් හැදිලා නිති භාවනාවට යන්න. පොරොන්දු වෙන්න කට්ටියට මම කොහොම හරි මේ වෙලාවට එනවයි කියලා. අන්න එතකොට අපි නිකම්ම මේ බැඳීමක් ඇති කරගන්නවා අසප්පුරුෂ සේවනයකට නෙවෙයි. සප්පුරුෂ සංසේවනයකට. එහෙම නොවුනොත් අපේ හිත යකාය කම්මල වගේ. මොනවා හරි දෙයක යෙදිලා ඉන්නවා. ඒ නිසා මේ වගේ කට්ටියක් එකතු වෙලා භාවනා කරන එක තමයි මහසි සාඩු ස්වාමීන් වහන්සේ හඳුන්වා දුන්න මේ සාමූහික භාවනා ක්‍රමය. ඒක නිසා අපි නිකන් කරත් බැඳගත්තු ගොනා වගේ. කරහරින්න දෙන්නේ නැහැ. බැඳකන වැඩ. ආන්නේ වගේ දෙයකට කොටු කරගන්න ඒක වාල්කමක් නෙවෙයි තමන් විසින් හදාගන්න දෙයක් අර නිත්‍යානුකූල සතත අභ්‍යාසයේ නිත්‍ය අභ්‍යාසයේ පවත්තන කරන ප්‍රයත්නයක් මම මේ අඳුල්ලා දෙන්න හදන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ මන් සක්මන් භාවනාව වරහන් ඇතුලේ වම දකුණ යෙදී යෙදී විනාඩි 45ක් පමණ භාවනා කරද්දී නැවති නැවත ඔසවනවා යවනවා තබනවා මෙලෙස කරන විට මා පාවෙනවා වගේ දැනුණා. බාහිර ශබ්ද ඇසුණත් ඒවා සිතට දැනුනේ නැත. මා දිගින් දිගටම භාවනා කරන විට මට තවදුරටත් එම ගතියම දැනෙන නිසා මා වැටෙයිදෝ කියලත් හිතුණා. එයින් මා මිදීමට අකමැති නිසා බිත්තියට හේතු වී සුළු මොහොතක් ඇස් පියාගෙන සිට නැවත එම භාවනාවෙහිම යෙදුණා. මගේ ශරීරයට අප්‍රාණ ගතියක් වරහන් ඇතුලේ කලාන්ත ගතියක් නොව ශරීරයේ සැහැල්ලු ගතියක් දැනිනි. ගරුතර ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පා කර මට මෙය පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් මෙන්ම මේ භවයේදී නිවන් පසක් කර ගැනීමට හේතු වාසනා වේවායි පතමි. කොහොමද ඇඟට හිත ආවනම් අපි කවදාකවත් ඇඟේ බලාපොරොත්තු වෙච්ච දේවල් රාශියක් වෙන්න පටන් ගන්නවා. ඒකට බයක් වෙන්න ඇති අපි ඇඟට එනවට හිර කැමති නැහැ. අපි අනුන් දේවල් ගැන, ඊයේ දේවල් ගැන, හෙට දේවල් ගැන කතා කරලා පත්තර බල බල රේඩියෝ අහ ඉන්නෙම මේකට එනවට කැමති නැති නිසා. ඒ නිසා මරණ මොහොතදී අපි කිසිම දෙයක් නොදැන මේක අතාරිනවා. එතකොට තව එකක් අල්ලන්න වෙනවා. ඒ නිසා හයිය තියෙන වෙලාවයි, හත්තිය තියෙන වෙලාවයි පුළුවන් වෙලාවේ පුළුවන් තරම් කයට දාන්න. එතකොට ඒක පුදුම වෙනස්කම්. එහෙම නැත්නම් කියනනම් බලාපොරොත්තු වෙච්ච නැති ගොඩක් මේක ඇතුලේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ අමාරුවෙන් ලබාගත්ත මේ මනුස්සාත්ම භාවය මොකද්ද මේක ඇතුලේ වෙන්නේ කියන එක දන්නේ නැති වුණොත් නිදර්ශනයකට කියන්න තියෙන්නේ එහෙම ගත කරන ජීවිතේකුයි තිරසනෙකුයි සමානයි කියලා. දුජනාංශ කියනවා පපංචාපි රතෝ මගෝ নানা ප්‍රකාර දේවල් කල්පනා කර ප්‍රපංච කරකට ඉන්නවනම් මුර්ගෙක් වගේ කියලා. ඒ වෙනුවට අර කය වෙන දේවල් බලන ගියොත් අපි බය වෙන්නේ මොකද? හිතපු දේවල් නෙවෙයි වෙන්නේ මේකේ. ඒ නිසා මට ඕන විදියට මේක පවතින්නේ නැහැ. මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. මේක මම මේක මම නේවාසිකයක් නෙවෙයි මම විධායකයක් නෙවෙයි මම වේදකයක් නෙවෙයි. මේක කාගේ දෝ නාටක වන්නට වේදිකාවක් මේකේ තියෙන. ඉතින් ඒකට අපි කැමති නැහැ. ඉතින් ඒක නිසා ඒකට ලෑස්ති වෙලා මේ වෙන නාටකමක් දැකලා මම නිරීක්ෂකෙක් විතරයි කියන මට්ටමට ගන්න. එතකොට මේ තමයි මේ අවබෝධ කරන්නේ මගේ කය නෙවෙයි, manuss කය. හැම කෙනාගේම කය ඔහොම තමයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ මුළු පරාශයම දැක් ගන්න පුළුවන් නම් ඕනේ මිනිස්සෙක් ඇයියෙම හැතරෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා මේන දේවල් සැහැල්ලු වුණා හෝ වේවා, කම්මැලි වුණා හෝ වේවා, ඒ කිසි දෙයකට මේ සබකොල වෙන්න එපා. කෝඩු වෙන්න එපා. ශරීරයෙන් එන දේ නම්, ප්‍රත්‍යක්ෂයෙන් එන දේ නම් ඒකට මුණ දෙන්න ඒකට ඕනේ උත්තරේ ශරීරයේ තියෙනවා. හිතන්න ඕනේ කිසිසේත්ම අවශ්‍ය නැහැ. ශරීරෙම උත්තරේ තියෙනවා. අපිට තියෙන නිරීක්ෂකෙක් වෙන එක විතරයි නිසා මේවා ඉදිරි ගමනක හොඳ පියමන් එහෙම නැත්නම් මංගල ලක්ෂණ එහෙම නැත්නම් සුබ සුබ ලකුණු කියලා කියන්න පුළුවන්. පෙර මංගල ලකුණු කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු 5ක පමණ සිට ආනාපාන සති භාවනාව වඩමි. මෙම භාවනා වැඩමුළුවට ආධුනිකයෙක් මේ තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේදී ඔබ වහන්සේගෙන් කමඨහන්ගෙන තනියම භාවනාව වැඩුවෙමි. ආනාපාන ඊතා හොඳින් නිරීක්ෂණය කළෙමි. එහිදී ආස්වාසයත් ප්‍රස්වාසයත් වෙන්ව හඳුනා ගැනීම දෙකම එකවර සිදුනවන බවත් ආස්වාසයේදී ආස්වාසයේ දිගු බව සහ ප්‍රස්වාසයේ කෙටි බවත් දැන ගැනීම ආස්වාසයේ සිසිලත් ප්‍රස්වාසයේ උණුසුමත් වැටහීම මුලදී ආනාපානයේ රළුවටත් පසුව සියුම්වත් දැනී නොදැනී යෑම එහි මුල මැද අග සහ ආනාපානයන් දෙකක් අතර ඇති සියුම් කාල පරාසය හඳුනා ගැනීම මුලදී හිසේ සියුම් වේදනා ආදිය දැනි ඒවා වේදනාවයි සිතන විට නැතුව යෑම ආදිය ඊටා හොඳින් නිරීක්ෂණය කළෙමි මුලදී නිදිමත දැනීම සිත විසිර යාම සිදු වුවත් දැන් එසේ නොවේ. දැන් తත්වය නම් භාවනාව විනෝදාංශයක් තරමටම සතුට දනවයි. පැයක් පමණ එකම ඉරියව්වේ පරයන්ක භාවනාවේ සිටින විට උපරිම දෙතුන් වරක් පමණ සිතේ වෙනස් සිතුවිලි මතු වුණත් ඒ සැනින් ඒ දැනීම සිදුවේ. නැවත ඉබේම සිත එකඟ වේ. භාවනාවට වාඩි වී ඌ සැනින් ආයාසයකින් තොරව සිත එකඟ වේ. මා එයින් අදහස් කරන්නේ සිතුවිලි ගලා නොයන බවයි. සබ්දය ඇසීම බාධාවක් නොවේ. දැන් භාවනාවේදී ටික වේලාවකින් සිරුරට ඊතා සැහැල්ලුවක් දැනීමත් සිරුරේ අත් දෙක නොමැති ස්වභාවයක් දැනේ. දැඩි නිසල ශූන්‍ය බවක් සිතත් කයත් එකටම පවතින බවක් දැනේ. සිත කය සංසිඳුණු මේ తත්වයේ යටතේ ඉදිරියට කුමක් කළ යුතුදැයි සිත විපිලිසර වී ඇති මොහොතේ මෙම වැඩමුළුවට පැමිණියේය. ඒ ගැන දැන ගැනීමටයි ඊයේ ඔබ මෙම වැඩමුළුවට පැමිණියේ ඒ ගැන දැන ගැනීමටයි. ඊයේ ඔබ වහන්සේගේ දේශනය මටම කළ දේශනයක්සේ දැනුනි. ඒ බණ ඇසූ මා බලවත් සතුටටපත් වූයේ ඔබ වහන්සේ දේශනා කළ විතක්ක ਵਿਚාර රහිතව සිත පවත්වා ගත හැකි తත්වයේ මාද සිටින නිසයි. ආනාපානය දෙස බැලීම නවතා දැමීමට සිත බල කරන බවක්ද දැනුනි. ඉදිරියට මා විපස්සනා කළ යුතු ආකාරය පහදා දෙන මෙන් নমස්කාර පූර්වකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. වැඩමුළුවේ අතිසාර්ථක බවද අත්දැකීමෙන්ම දනිමි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. දින ඔය සද්දකෝතෙන් භාවනා කියන වචනේ අයින් කරලා සතිය කියන වචනේ දාගන්න. ඒකල බලන්න දවසේ කොච්චර වෙලා මොන දේකට ඉදලා හිටියත් කොච්චර සතිමත්ද කියලා. එතකොට ඔය භාවනා කරන ඉරියව් නැති වුණත් ඒවත් තියාගන්න ප්‍රශ්නයක් නැහැ. නැති වුණත් කොච්චර දුරට දවස පුරාම උදේ නැගිටලා හැන්දෑවට නිදා ගන්න යනකම් සතියෙන් ගත කරනවාද කියන එකේ වර්ධනයක් සිදු වෙනවනේ ඒක තමයි මේ වෙලාවේදී කරන්න තියෙන අනුග්‍රහය එතකොට තමයි තේරෙන පටන් අරගනි බාහිරේ මොනවා තිබුණත් කවුරු මොන જાතියෙන් අවසන් ගියත් Tamange එකලසක් තියෙනවා ඒතකොට මේ අනුන් අරගෙන ගහන්නේ අනුන් අල්ලගෙන ගහින්න යන්නේ තමන්ට තේරෙනවා තමන්ට දියටින් ගින්දර ගෙනියනවා වගේ කඹේ ඇවිදිනා වගේ රේල් පීල්ලක ඇවිදිනා වගේ තනි රේල් පීල්ලක ගමන් කරන්න පුළුවන්. එතකොට මේ Tamanට ඒක දැනෙනකොටම Taman ළඟ ඉන්න අනික් කටත් ඒක තේරෙනවා. මේ මනුස්සයත් එක්ක වැඩක් කරලා වැඩක් නැහැ. මේ මනුස්සයා මොනවත් ගණන් ගන්න නැහැ කියලා. ඉතින් ඒක දිනු කරගන්න ඒකට කියනවා සම්මා ආජීවය කියලා. තමන්ගේ යහපත් ජීවන රටාව සකස් කරගන්න කිසි කෙනෙකුට රඳාපවතින්නත් එපා. කවුරු ඉල්ලුවොත් ඕන දෙයක් දීලා දාන්න ඒක වෙනම දෙයක්. නමුත් කවුරක්වත් නැතුව ඒ හුදකලාව මේ මේ කාය විවික විතර නෙවෙයි චිත්ත විවික හදාගෙන ඕන කෙනෙක් ඕන දෙයකට නටපු දාන. ඒක කිසිසේත්ම හිත කරදර ගන්න එපා. Taman බලන්න මේ කෝල් රේල් පීල් එක ඇවිදිනවා වගේ, කඹේ ඇවිදිනවා වගේ, දියටින් ගින්දර ගෙනියනවා වගේ යන්න ගත්තාම බෑ බැරි කියන්න බෑ. ওই මට්ටමට ගිය කෙනෙකුට තේරෙනවා ඒ ජීවන රටාව සකස් කරගත්තේ නැතුව අනුන්ට දොස් කියන්න එපා. අනිවාර්යයෙන්ම මිනිස්සු කුපිත වෙනවා තමන් කුපිත වුණොත් තමන් තමන්ගේ වැඩක් බලාගෙන යන්න පටන් අරගත්තාම භාවනා කියන වචනේ අයින් කරනවා සද්දකෝසෙන් සතිමත් වෙන එක තමයි කරන්නේ ඒ සතිමත් වෙන්න බෞද්ධ වෙන්න ඕනෙම නැහැ මේ කියන එක තමයි දැන් බෞද්ධ වෙන්න ඇති ප්‍රශ්නයක් නැහැ manussකම විතරයි ඕන එතන ගිය ගමන් තමන් සම්පූර්ණ මිනිස්සෙක් ගෑනිත පිරිමිද දන්නේත් නැහැ බාල මහතු දන්නේත් නැහැ manussකම එනවා ඒකට තියෙන මුළු ස්වභාව ධර්මෙම අනුයත වෙලා හිටිනවා. මොකක් එක්කවත් ගැටෙන්නේ නැහැ. නිසා ජීවන රටාව සකස් කරගන්න කල්පනාකරනද පුළුවන් තරම් සුවයක්ත වෙලා අනුන්ගෙන් බාහිර දේවල් වලින් සුවයක්ත වෙලා තමන්ගේ හිතේ විවේකයේ තමන් ළඟයි තියෙන්නේ කියලා හිතන්න නැත්නම් අත්තයි අත්ත නොනාතෝ කියලා මගේ ගැලවුම මන් ළඟයි තියෙන්නේ බාහිර හොඳ වුණත් තරක් වුණත් වැඩක් නැහැ කියන කාරණාවට අනුයාතව ජීවන රටාව අම්මා ආජීවය සකස් කරගන්න කියලා කියන්න පුළුවන්. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. සක්මන් භාවනාවේදී මගේ සිත ඉක්මනින්ම එකඟ වේ. වම් පාදයටත් දකුණු පාදයටත් ශරීරයේ බර සමානුපාතිකව දරන බව වැටහේ. පාදයේ ඇඟිලි වලිනුත් වලලු කර සංදියේත් සියුම් වැඩි විදීම් ඇති වී ඒ සැනින් අඩු වී යයි. දනහිස යටිපැත්තට දැනීම ඇතිවේ. තවදුරටත් සක්මනේ යෙදෙන විට සම මස් විනිවිද ගිය ස්වභාවයක් ඇති වී පාදයේ ඇඟිලි අස්ති පිටිපතුල් අස්ති කෙන්ඩා අස්ති විදුලි ඇසිල්ලකින් මතුවී යලි නොපෙනී නොපෙනේ මෙසේ යලි යලිත් සක්මනේ යෙදෙන විට මුළු ශරීරයම අස්ති බැඳීමකින් එකතු වී ඇති බව පෙනී නොපෙනී යයි. ඒ මොහොතේ සිතේ ඇතිවන්නේ මහත් ශූන්‍ය භාවයක්. පින්වත් ස්වාමින් වහන්ස මාගේ භාවනාවට ගුරු උපදේශයක් දෙන මෙන් කාරුණිකව දෙපා නැමද ඉල්ලා සිටිමි. මේක කොච්චර වෙලා දවසේ පාත්තන්න පුළුවන්ද බලන්න. ඒක ඉරියව්වකට සීමා වෙනවද, වේලාවකට සීමා වෙනවද, කැමරට පෙර, කැමරට පසු, නිින්දට පෙර, නිින්දට පසු, ගමනකට පෙර, ගමනකට පසු, සීතල උණුසුම තියෙන වෙලාවේ. එහෙම නැත්නම් වෙනස් වෙන්නේ නැතුව මේක දිගේ දිගට පාත් ගන්න පුළුවන් මේ හොඳම කල්යාණ මිත්‍රයෙක්. නැත්තම් ගමන්ට හැරමිටියක් හම්බුණා වගේ බලන්න මේකේ තියෙන ඇටසැකිල්ලක් තමයි. උගෝ දෙනේ කුඩහට යනවා මේ ඇටසැකිලි බලන්න කියලා. ඇටසැකිල්ල බලන කණ්ණාඩියක් ඉදරට ගියම් පේනවා. හැම කෙනෙක්ම ඇටසැකිල්ලයි. නැත්නම් අර කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ බලන්න යන්න මේ දවස්වල තමන්ගේ එකටත් වැඩිය ඇටසැකිල්ල පේනවා. උත්තරම කෙට්ටුයි කෙලින් කරගෙන ඉන්න බෑ වැටෙනවා. හරි ලස්සනයි වලපුවා. පව් කියලා හිතන ළඟට යවන්නත් කවුරු හරි. නමුත් බුදුමයි යට තැකෙල ඇතුලේ පණක් තියෙනවා. තාම තියෙනවා. මං ගියා දෙසරත් තුන්දරත් ෂුවර් කරගෙන එන්න මැරෙන්න කල්. මැරෙලා නැහැ. පණ තියෙනවා. ඒ නිසා මේ යට තැකිල්ල තමයි මේ තියෙන්නේ. ඕක හැබැයි ලන්දාරි වයසේදී මේ හිතෙන්නේ නැහැ. ළමිසියෝ ඇති හිතෙන්නේ නැහැ. එතකොට ඉතින් වෙන තාලයකට ඉතින් ඔය ඇඩසැකිලි බේන ඉතින් නරක වෙලාව තමයි ඉතින් යන්න කිට්ට වෙලා වෙන්නේ ඇති. ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මේක නිතර පේනවනම් ඒක ගන්න දවස පුරාවටම මේකත් එක්ක ගත කරන්න. එතකොට තමයි තේරෙයි හිත කෙලෙස් වලින් මිදලා තියාගෙන මේකම නෙමෙයි හැබැයි ක්‍රමී. ස්ටාටික සංඥාව ආපු කෙනාට එහෙමයි නැත්නම් ලෝහිත මන් සාදි වශයෙන් වෙන වෙන සංඥා එන්න පුළුවන්. ඒ තමන් ගෙනාපු තාලෙට කෝක හරි ඒක හැම ඉරියව්වෙදීම වගේ පවතිනවනම් හොඳ මිත්‍රයෙක් ඒක දිගත් ඒක ඒකත් එක්ක ඇසුරපත් අඬ කියන එකයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ අවසරයි. සක්මන් භාවනාව ඊයේ දිනේ වැලිමළුවේ වම දකුණ ලෙස සක්මනේ යෙදෙන විට ඉදිරි පිටින් තද කහවන් පැහැයක් දිස්විය. එය නොදැනෙන ලෙස දිගට එය නොදැනෙන ලෙස දිගටම සක්මනේ යෙදෙන විට වම් යටිපතුල තද වේදනාවක් දැනෙන අතර මගේ සක්මන නිතරම වමට බර යන බවක් දැනේ. අද දින සක්මනේ යෙදෙන විට වම් යටිපතුල තද වේදනාවක් ගෙන දෙන අතර දකුණු උරහිස සිට පිටපැත්ත තද වේදනාවක් දැනේ. ස්වාමින් වහන්ස මාගේ සක්මන් භාවනාවේ සිදුවන දෙයක් නිසා කරුණාවෙන් වටහා දෙන්න. ගරු ස්වාමින් වහන්සේට මෙම භවයේම චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිර්වාණ මඟ ලබත්වායි ප්‍රාර්ථනා කරමි. ඉතින් මේ විදිහට වැටහෙන එක Tamanට සතියට අරියාදුවක් වගේද පේන්නේ නැත්නම් සතිය වඩන්ට ආධාරකයක් අරමුණක් වෙනවද කියලා ලියුම කියුවට අල්ලන්න අමාරුයි. ඉතින් කැමැති දේ ලියාපු එකන කියන්න මේ මේ මේ මේ පෙන්නන්න හදන්නේ සතියට ආධාරය ලැබුණා කියලාද නැත්නම් අරියාදුවක් ලැබුණා කියනද කියනවනම් ඔන්න පොඩ්ඩක් සාකච්ඡාවට ගන්න පුළුවන්. ඔය ඒක නිසා තව තවත් වේදනාව පැමිණේවා කියලා අපි යනවා ඉස්සරහට. තවත් අතර මෙතන කැක්කුම් පිපුරුම් ආදිය තියෙනකොට මේ ගිනි අඟුරක් උඩ ඇවිදින්නා වාගේ කකුල බල්ල ලුණු ටිකක් දැම්මා වාගේ වැටෙනවනම් උන්ට සතිය දිනු වෙනවා. එනිසා ඊට පස්සේ පැන්ඩෝල් ගහන්නත් එපා. ඉද්දාලීප ගහන්නත් එපා. එන වේතනාවට බලන්නේ ඒකට geddi pitin සතියේ. ඒ නිසා ඒක තමයි දෙන්න තියෙන උපකාරය. මේ ශරීරය කියලා කියන්නේ වේදනා සාගරයක්. වේදනා කයක් මේකට කියන්නේ. වේදනා කැදැල්ලක්. ඉතින් ඒක දන්නේ නැතුව ඉන්නවට වඩා හොඳ දැනගෙන ඉන්න එක. දැනගෙන ඉන්නවට කියනවා සත්‍යමත් වෙනවා. ඉතින් සත්‍යමත් වෙච්ච එකම දැනන්නේ මේ කියන මේ ඇඟේ පුපුරු ගහන ගති, කම්පන චංචල, කරදර ටික තමයි. එහෙනම් මේ කරදර තියෙනවා කියන්නේ ලෝකේ කරදර වලින් හිත අයින් වෙලා තියෙනවා. ගියක් දොරක් කරදර අයින් වෙලා තියෙනවා. කයක් කරදර තියෙනවා. ඒකට සාදර වෙන්න සාදර වෙච්ච ගමන් ගමන බොහොම වේගයි. පශ්චාත්තාප වෙන්න එපා. බේත් කරන්න යන්නත් එපා. මේ භාවනා නිසා ලැබිච්ච ආශිර්වාදයක් ආනිසංශයක් මට දිගටම මේ දැනීම එක ඉඳලා බේවා කියලා ඉදිරියට යන එකයි කරන්නේ. කමඨහම් ප්‍රශ්නේ ඉවරයි. යෝජනාවක් තියෙන්නේ. අපි හැබැයි මේ කමඨහම් මූලික කැසට් පත්තේ මේ වැඩසටහනේ තුන් සැරයක් දැම්මා. මේ යෝජනාව මම කියවන්නම්මයි. ගරුතර ස්වාමින් වහන්ස ඕනෑම කණ්ඩායමකට මෙන් අප කණ්ඩායමටද භාවනාව පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සහ සැලකිය යුතු ආධුනිකයන් සංඛ්‍යාවන්ගෙන් සැලුම්ලත් බව පෙනේ. ප්‍රවීණයන් හට යම් භාවනාවක නම කිව් පමණින් එය නිවැරදි කරගෙන යාමට බොහෝ දුරට හැකියාව ඇත. නමුත් ආධුනිකයන් හට මේ සඳහා තරමක කාලයක් අවශ්‍ය වේ. මොවුන් හට ආරම්භක අවස්ථාවේදී පමණක් කරනු ලබන මඟ පෙන්වීම නිවැරදි නිවැරදිව භාවනාව කරගෙන යාමට ප්‍රමාණවත් නොවේ. inverted commas ඇතුළේ දාලා තියෙනවා නැවත නැවත සිහිපත් කිරීම බ්‍රැකට් වල repetition වැඩිහිටි අධ්‍යාපනයේ මූලධර්මයකි. ඒ නිසා කරුණාකර ආරම්භක දිනේ කරන ලබන පැහැදිලි කිරීමට අමතරව තවත් දිනයක් හෝ දෙකක් මෙම කණ්ඩායමට පොදුවේ මඟ පෙන්වීමක් කළ හැකි නම් එය විශේෂ විශේෂයෙන්ම ආධුනිකයන්ගේ යහපතට හේතු වෙනවා ඇත. ඔබ වහන්සේට සේරුවන් සරණයි. දැන් මොකද්ද මඟ වෙමීම කියලා කියන්නේ කියන එක තව පොඩ්ඩක් විස්තර වෙනවා නම් හොඳයි. ඒ මොකද අපි සාමාන්‍යයෙන් කරන්නේ අර මූලික උපදේශ පටිය දෙන එක. ඒක දුන්නාට ඉතින් අර රිපිටේෂන් එකක් නම් යනවා. ඒක මදි. කතියක් පේන්නේ දෙ තියෙනවා වෙන්න පුළුවන්. මොකද එහෙම ඔය ඔය යෝජනා ඉස්තර උනත් සියල්ලටම එක ගන්න බාන හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපේක්ෂාවකුත් නැහැ මගේ. අරුවචනන්සේ ලෝකේ පහළ වුණාට ඔක්කොම නිවන් දකින්නේ නැහැ. ඒ කිනා ඒ ඒ ඒ මට්ටම් වලට තමයි පිපිලා තියෙන මල් වලට පිපෙන තියෙන මල් වලට තමයි ඉර වැඩිච්චාම පිපෙන්නේ. පතුලට තියෙන මල හෝ පිපෙන්නේ නැහැ. ඒ නිසා මේකට සර්ව සාධාරණ ක්‍රමයක් කරන්න බෑ. නමුත් මේ ඉලි කරන යෝජනාව මොකද්ද කියලා විස්තර වෙනවා නම් අපිට ඒක සලකා බලන්න පුළුවන්. පහසුකම් තියෙනවා අපි ළඟ දැන්. මම කැන්බරාවට ගියා. කැන්බරා ගියාට පස්සේ දවස් 3යි තිබුණේ. දවස් 3ේම තිබුණේ. නේවාසික භාවනා කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒක නිසා මේ අලුත්ම අය මමත් අලුත්. ඉතින් හරි අමාරුයි කරන්න. නමුත් මං කිව්වේ ගොඩක් වෙලාට කට්ටිය ඔක්කොම එකට දාලා කමට අංශුද්ධ කරා. දවස් දෙක යනකොට තුන යනකොට ඔක්කොම එක මට්ටමට ආවා. මොනම ප්‍රශ්නයක්වත් නැහැ. කවුරක්වත් නැහැ. එහෙම නැහැ කියලා කියන කෙනෙක්. මං කියන්නේ ඔක්කොම නිකන් දැක්කයි කියලා. මම මේ මයිකේ දීවේ එහෙම ඇගීමක් නැහැ. මං කියන්නේ මේක පුළුවන් කියලා ගත්තොත් පුළුවන්. එහෙම ප්‍රවීණයෝ කියලා જાතියක් නැහැ. ඉන්න හරියක් ප්‍රවීණයෝ අනාගත කට්ටිය ඉන්නේ. අනාගාමී වෙච්ච කට්ටිය නෙවෙයි. කියපු ගමන් නම දන්නවයි කියලා කියන්නේ හොදලා බේරන්න බැරි කක්කාවක් තියෙනවා. ඒක බොරු කතා. හැමදාම ආදුනිකෙක් වෙන්න. ආදුනිකෙක් වෙන තරමට අහිංසකයි. ආධුනික වෙන තරමට නිර්ව්‍යාජයි. ඒක වෙන්න බැරුණේ අපි මෙදඟලන්නේ. ප්‍රවීණ වෙන එක එච්චර හොඳ කතාවක් නෙවෙයි. ප්‍රවීණ වුණා නම් වේලිච්ච දරකෝඩුවක් වගේ නමන්න බෑ. ඔය ආධුනික බව හරිෂෝ. ඒ බව දැනගෙන හිතාගන්න මේ Taman මේ වතුර වගේ වෙන්න ඔය දින උපදේශ ටිකට හැඩ ගැහෙනවා මිසක් ආ උපදේශ නැවත නැවත දීම වැඩි හිටි අධ්‍යාපනය කියවට මම නම් සත්ත පහක වැඩි හිටුව ගැන විශ්වාසයක් නැහැ. අර පොඩි ළමයි හරිසෝ. ඒක දැක්ක නිසා මම මේ වැඩි හිටියෝ ගැන මේ තරම්ම සෞතු කරලා කතා කරන. ඒකට මාත්තා භාග්‍ය සම්පන්න විදිහට වැඩි හිටියෙක් වෙලා. පොඩි උංගොය මොකක්වත් නැහැ. එක විනාඩි 15යි. ඒකේ විනාඩි 5ක් දෙන්න වාඩි වෙන්න කියලා මොකද්ද කියන්නේ කියලා බලන්න. අපේ සෝම්බන්ද කොටිකාර මහත්තයා කියනවා විදුරේකේ පහේ පන්තියේ ළමයින්ට මේ අපේ කට්ටිය කියලා සතිපාසල කරාන. ඒ මහත්තයා කරපු දේ ඒ පාඩම් ටික ඉගෙනගෙන පස් අවුරුදු ළමයෙකුට දීලා බැලුවලු. පහේ පන්තියේ ළමයෙකුට දීප කියන්නේ ඒකට අවුරුදු 11 10ක් වෙනවනේ. පස් අවුරුදු ළමයි දීපස්සේ කළා අනේ විනාඩි 5ක් කරනකොට මගේ තිබුණ හිතේ ආතතිය ඔක්කොම ගියයි කියලා. ඒ මාත්‍ය මගෙන් අහනවා පස් අවුරුදු ළමයෙකුට කොහෙන්ද සාන්ත ආතතියක් කියලා. මං කෝ පොඩි එකාට ආතතිය නැති වුණා උඹට ආතතිය වැඩි වෙලා. ඕන්න උඹේ වැඩි ටිකක්. ඒ පොඩි එකා කියන මං අපු විනාඩි 5ක් විතර වඩලා ඉතින් ඉන්නකොට ආත තියනවා. ඉතින් ඒකට ප්‍රවීණ කතා, රෙපිටිෂන් කතා මොකක්වත් නැහැ. ඊට පස්සේ ඒ ළමයි කවියෙන් උත්තර දෙන්නේ. සක්මන් කරනකොට වැටහිච්ච දේ කවියෙන් කියන්නේ. පරියන්කේ ඉනකොට ඉතින් කවියෙන් කියන්නේ. ළමයිට ඒක නිකන් ඒ තරම්ම සෙල්ලමක්. කවුරු හරි ගියාට පස්සේ අතින් අල්ලන්න ගිහිල්ලා මේක මං හදපු සක්මනේ එන්න මං කියලා දෙන්න කියලා දැන් මං වගේ එක චරිචුරු ගන්න ඒක විනාඩි දෙකයි. ටක් ගන්නකොට කියලා දෙන්න. ඒක නිසා ආධුනික බව කියලා කියන්නේ මේ මේ බාලගතියක් නෙවෙයි. නිහතමානී ගතියක්. සංසාර වශයෙන් අපි සෑහෙන වයසක කට්ටිය කොච්චර හිටියත්. ඒ නිසා ගණන් ගන්න එපා. මේ අපි කරගෙන යන ක්‍රමයට හැඩ ගැහෙන්න පුළුවන් තරම් හැඩ ගැහෙන්න ඕනේ නම් හැඩ ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදාම තනෙම්ම කිරිබිබී ඉන්න ඕන නම් ඉතින් ඒක හයියක්ති වෙන්නේ නැහැ. ඒක නිසා කිසිම කෙනෙක් මං හිතන්නේ මේකේ ආධුනික ওই කියන තරම් බ්ලන්ද බොලඳ කට්ටිය ඉන්නවයි කියලා. නමුත් මං හිතම ආදරෙන් ඉල්ලා හිටන හැම කෙනෙක්ම නවකෙක් වෙන්න බිග්ිනර්ස් මයින්ඩ් ආදි කම්මිකෙක් වෙන්න ওই ගමන ඇති ඔයිට අනිත් ඉක්මන් කරන්න යන්නත් එපා මේක. මට ඉක්මන් ටිකට නිවන් දකින්න ඉක්මනට ප්‍රතිඵල ලැබෙන්න ඕන කියලා කක්කා. කක්කා. ওই මේ කරනවමයිද මේ විදිහට අපිට මේ දවස් 10ක් දවස් 4ක් 5ක් පැත්ත කරලා ඉන්න හම්බුණා. ආයෙත් කරගෙන යන්න. දිගට දිගට කරන්න. ඒ නිසා හදිස්සි වෙන්න එපා. හදිස්සි වීම අපේ પરම්පරාවේ අලිගිට කියන කණුම වගේ අධ්‍යාපනයෙන් අපිට දීලා තියෙන කුණුහරුපයක්. තක්කු මුක්කක් තියෙන හරකට වැඩි ඉහළ යන්න හදනවා. ඉතින් කවුලල් කා ගන්නවා. හරියන්නේ නැහැ. ඒ නිසා මේ යන ක්‍රමය හොඳටම හොඳයි. ඒ වුණත් මං ඉල්ලා හිටිනවා මොකද්ද මේකෙන් මේ නැවත කියලා දෙන්න උපදෙස් දෙන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එක කියනවනම් මං හිතන්නේ ඒක මේ ඉදිරිය සලකලා අපිට ඉඩ තියනවාද කියලා බලන්න පුළුවන් මොකද්ද මේකේ අදහස් කරන්න කියලා. මට තව එකක් නම් කිය တဲ့ කී ඉතරහට මම එන්නෙත් නෑ මේ වටේ තව කවුරු හරි දාලා කරලා නිකන්. මම වෙනුවට කවුරු හරි ගෙනලා මෙතන නිකන් රූකඩයක් වගේ අඹලා තියලා වෙන කෙනෙක් දාලා CD එක දාලා කියනවා අද ස්වාමීන් වහන්සේ ඉන්නේ කරගෙන යන්න කියලා. ඒ වෙන්නේ එහෙමයි. දැන් මේ දරේ දවස් පහම හිටියම. ගාක් වෙලාවට ඉන්නේ නැහැ. ඇවිල්ලා කට්ටිය වාඩි වෙන්න කියනවා වෙන කවුරු හරි දානවා මේ එළු කකුලක් හරි දාලා බજાર එක දూరు. ඒ නිසා ඔයනට වැඩි හුරතල් වෙන්නත් එපා. ඉතින් එච්චර අපේ වෙලාව ඉවරයි. ඒ අදහස් ප්‍රකාශ කරන්න කැමති නැත්තම් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව මෙනෙහි කළාට මට හුස්ම රැල්ල දැනෙන්නේ මම ඒක හන්ද පරියංක භාවනාවේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කළා භාවනාව කරනවා. එතකොට භාවනාව මෙනි කරගෙනට ටිකක් වෙලා යනකොට මගේ ඔළුව හිමීන් සැරේ බිමටම පතිත වෙනවා. මම දැනුවත්ම ඉතින් ආයෙම හිමීන් උඩට ගන්නවා. ආ එහෙම මෙනෙහි කර කර මට සිතුවිලි කිසි දෙයක් එන්නේ නැහැ. මෙනෙහි කර කර ඉන්නකොට ආයි නැවතාත් බිමටම පවත් වෙනවා. ගිල පොළවේ වැදෙනවා. එහෙම ඉන්නකොට මට හුස්ම ගන්නක දැනෙනවා. මගේ අත් එහෙම තද වෙලා වගේ ගතිය දැනෙනවා. මේක ස්වාමීන් වහන්සේ මොකද මේකට දෙන උපදේශක් මට? ඒ කියන්නේ නොදැනී ගිය හුස්ම රැල්ල ටික වෙලාවක් ඉන්නකොට දැනෙනවා. ඔව් හුස්ම ගන්න එක දැනෙනවා. ඔය දැන් ඒ නිසා හුස්ම රැල්ල නොදැනීමේ ප්‍රශ්නේ ඉවරයි. ඊගාට තියෙන්නේ මේ භාවනා කරනකොට ඔළුව පාත් වෙන එකට මොකද කරන්නේ කියලා. ඉතින් ඒක තියෙද්දි සතිය තියෙනවා කියලා දෙහිතෙන්නේ නැහැ කියලා. සතිය තියෙනවා. තේනම් අපිට ඔය ඔළුව බිම තිබ්බාමක උඩ තිබ්බාමක. එනිසා දිගට සතියින් ඉන්න යම් මට්ටමකට සතිය ආවට පස්සේ සතිය විසීම කය නඩත්තු කළ දෙයි. මුලදී ප්‍රති ඒක නිකන් අර මේ මේ උලම් බහුව බැලුමක් වගේ හිස්මල්ල කෙලින් තියන්න බැරුවගේ වැක්කර්ණ ගතියක් එනවා. ඉරියව පාත්තගෙන යන්න බැරි ගතියක් එනවා. කාටත් ඒක වෙනවා. සමහරුන්ට ওই හුඟක්ම ඔළුව පාත් වෙනවා. ඉතින් ඒක ගැන ගණන් ගන්න නැතුව දිගට යන්න ඒක හදන්න හිතන්නත් එපා. හිතා ගන්න කොයි වෙලාවකරි වීරිය සමාධිය කියන චෛසික දෙක සම්වර වෙනකොට මේක හැදෙයි. සමාධිය වැඩි වෙලා වීරිය අඩු වෙනකොට පැක්කේනවා. සමාධිය අඩු වෙලා වීරිය වැඩි වෙනකොට අවිස්සෙනවා. මේ දෙක මැද කයත් විකාර තත්ත්වයටපත් වෙනවා හිතත් වෙනස් තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේකට හේම කයට මේ ස්වභාවික වෙන්න අරින්න උදාහරණයක් වශයෙන් කියනවා පොඩි ළමෙක් නිදාගත්තට පස්සේ නිදි කරනකොට අම්මා හරියටම සමමිතිකව තිබ්බට නිදාගත්තට පස්සේ ඒ ළමයා වකුටු වෙනවා. මැරිච්ච ඕනම කෙනෙක් මේ අපේ කනේ හැඩයට වකුටු වෙනවා. කනේ තමයි අපි ඇතුලේ බොක්කේ ඉන්නකොට ඔහොම තමයි ඉන්නේ. ඒ ස්වරූපේ තමයි අපිට අල්ප දයන්න ගහලා බුදිය ගන්න. එතෙන් මැරෙනකොට ඉන්නේ. ඉතින් ඒ වගේ අර මුලදී ඉරියව්වට සකස් වෙනකොට ඔක්කොටම නම් වෙන්නේ නැහැ. මුගව දෙනකොට ඒක වෙනවා. ඒකෙදි මතක තියාගන්න සතිය තියෙනවනම් Taman ඉරියව්ව මෙහෙම මට පාලනය කරගන්න බෑ. ඒක එහෙම වැක්කිරෙනවා. හැබැයි ඒක මේ මම කරනටත් වැඩි ඉබේම නැගිටින වෙලාවකුත් වෙනවා. ආයෙ වැක්කෙනවා. ආයෙ නැගිටිනවා. ඕකේ අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යාම ඒ පදම හරි ගියාට පස්සේ නැගිටලා එන ගතියක් තියෙනවා. ඒ නිසා මේක හිත කරදර ගන්න නැතුව දිගට යන එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ පැයක් විතර ඉතින් එහෙම දිගට මේ විදිහටම. වැඩිපුර ඉන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පැයක් හිටියට පස්සේ තමයි කය පදම් වෙන්නේ වැඩේට. ඊට පස්සේ තමයි තෝරන ඉන්න පුළුවන්. ඒ නිසා මේක බාධාවක් කරගන්න එපා. ඒක බාධා වෙන ඕන ළමින්සි කාලේ ඔක උනාන. අහල පාරින කොල්ල කොල්ල බලනවානේ. දැන් ඉතින් කබායේ ඉරිලා ඊට කමක් නැහැ. කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මාළු වියේ කියලා මනක් භාවනාවක් කරන්න ඉන්න එකයි තියෙන්නේ. එන මොනව කරන්නද? අවසරයි ස්වාමීන් වහන්සේ මේ මම ආනාපාන සති භාවනාව කරන්නේ ගැඹුරින්ම හොඳට භාවනාව කරනවා ඊට පස්සේ ඇහැරෙනකොට මේ හන්ති වලින් වේදනාවක් දැනෙනවා බෙහෙත් කරන්න තරමටම ඒක එනවා භාවනාව හොඳටම කෙරෙනවා ගැඹුරින් මුලදිම දැනෙන්නෙත් නැහැ. ඉවර වෙනකොට තමයි දැනෙන්නේ වේදනාව. ඔය එක දවසක හරි ඒ දැනෙන වේදනාව මත ආය භාවනා කරන්න ඒකත් ගෙවිලා ආය නොදැන තැනට යනවා. එක දවසක් ඒක කරුවට පස්සේ තේරෙනවා මේ දෙවෙනි තේන කර්මස්ථානියත් මත භාවනා කළ යුතුයි. කෙරුවට පස්සේ ඒකත් ඔය ආනපන සම්දින වගේ සම්දින වේදනාව වෙන්න පුළුවන් සද්දයක් වෙන්න පුළුවන් හිතවිලක් වෙන්න පුළුවන් ආනපාන වෙන්න පුළුවන් ඒ නිසා මේ ඒ විවේක වුණාට පස්සේ නැගත මතුවෙන දේ කර්මස්ථානයක් කරගන්නයි කියලා තියෙනවා. ඒක ආනන්ද සප්පයි සූත්‍රයේ ਸਰවචන්සේ දේශනා කරනවා සංසිඳලා ආය විසුණාට පස්සේ අවිස්සෙන්ට හේතු වෙච්ච කර්මස්ථානයේ අවිස්සෙන්ට හේතු වෙච්ච අරමුණම ඕන්න ඇඟ සකස් කරගන්න පොඩ්ඩක්. සකස් කළ වේදනාවට දාන්න ඒක ඉවර වෙනකම් කරන්න ඕනේ. එදාට ඔය තියෙන හුඹස් බය යනවා. දැයි අපි යනවා එහෙනම් බයක විතර සක්මනකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි